නැහැ. මොකද අපි ජීවත් වෙන ශේත්‍රයෙන්ම යකට ගොඩ යන්න තියෙන්නේ. මේ අපිට කන දිවනවා සිතරිද කියන මේ ආයතන ටික පරිහරණය කරන විදිහ තමයි කර්ම රැස් වෙන්නේ, කෙලෙස් තියෙන්නේ, දුක ගැටලු තියෙන්නේ. එතකොට අපි එකතැන කේන්දරගෙන භාවනා කළත් අපිට මතක තියාගන්න ඕනේ අපි ඒ වෙලාවේ මොනින් බැලීත්තේ අපිට ප්‍රියවියන් ලෝකෙට හම්බ වෙනකොට මොන දෙන ආකාරය අපි එකතැන කේන්දරගෙන භාවනා කරනකොට වුණත් එතනින් ඇති වෙන නොවන ආපහු නැගිටලා ආයතන පරිහරණය කරද්දී ඉදිරිපත් වෙන නුවණක් වෙන්න ඕනේ. ඒකෙන් මම කියන්නේ දැන් කිසිම වෙලාවක මනස තුල ඇති වෙන කෙලෙස් ආගදේශම සිතුවිලි එක්කම ඔත්තු වෙන්න බෑ. එහෙම නගවෙන්න ඕනේ. නමුත් ඒකේ අර්ථය තේරුම් ගන්න ඕනේ. ඒකෙන් අදහස් කළේ මොනවා අපිට මේ ලෝකයේ පරිහරණය කරනට හම්බ වෙනකොට මේ ආයතන ටික තුල රැවටිලා නිසා අලුතෙන් අලුතෙන් කෙලෙස් ඇති වෙනවා. එතකොට ඇති වෙච්ච කෙලෙස් නැති කරන්නත් අලුතෙන් ඇති නොවෙන්නත් අපි ගත යුතු ක්‍රමවේදය එකම. ඒ කියන්නේ හැම වෙලාවෙම මේ ලෝකේ පුළුවන් තරම් අසුරු කරනකොට අපි කියමු මේ මත්තමේදී සතිපට්ඨාන කායගත සතිය වැඩි යුතුයි. කායගත සතිය වඩන්නේ මොකටද කියන කාරණාව අපි හොඳට තේරුම් ගන්න ඕනේ. ඒ කියන්නේ ඇත්තටම ඔකට උත්තරේ එන්නේ පටිච්චසමුපාදය. නැහැ. පටිච්චසමුපාදය මෙහි කළාමයි මේ බාහිර පැත්තට අපේ මනසේ තියෙන දේෙන් බාහිර පැත්තට නැම්මොත් දුක කියන එකට කාරණාව හැදෙනවා කියන උත්තරේ හම්බ වෙලා. ඒ අපේ මනසේ ගතිය බාහිරට නැමෙන්නේ නැති වෙන විදිහට එකකට ගැටුපී කියන උත්තරේ. ඒක ගැන කතා කරන්න නම් ඇත්තටම මේ මුළු දර්ශනයම වෙනස් වෙන ඔය මත. පරිගහපාදයේ අත්තරද්ද මත. අපි අර ගොඩක් දුරට කතා කළේ ස්ථානවත් දැන් අපි ඔය බොහෝ කාලක ඉඳන්ම ප්‍රතිසම්පාද විධර්මයන් ගණන තියෙනවා බලලා තියෙනවානේ නමුත් මම ওই පෙරදහම ගොඩාක් ගවේෂණය කළා හිතුවා මේකදී අද ඔය තියෙන ක්‍රමය පරස්පරයි මේ මාර්ගයේ උපදින්නේ නැහැ. මේ අපි කිව්වොත් දැන් අවිද්‍යාවපත්‍ය සංකාර සංකාරපත්‍ය විඥාන කියන ටික අපි පෙර ජීවිතේට දාලා අවිද්‍යාවපත්‍ය සංකාරා කියන ටික පෙර ජීවිතේට දාලා විඥාන නාම රූප සලකන පස්ස වේදනා කියන ටික වර්තමාන දානවනේ. ඇත්තටම විඥාන නාම රූප සලකන පස්ස වේදනා කියන තැනින් නෙමෙයි જાතිය දෙන්නේ. ඕකදී පරිසම්පද කියන්නේ භවපත්‍ය જાති කියලා. මෙන්න මෙතනමයි මේ ප්‍රතිසන්දියට යන තැන තියෙන්නේ. සංකාරපච්ච විඥාන කියලා එකෙන් ගත්තොත් වැරදි. අපි නිකමට කියමු දැන් අපි හැම කෙනෙක්ම සිතන නිසායි ලෙඩ වෙනවා වෙන මේ සියලුම දුක් විඳින ඉතිදුම නිසානේ. එතකොට දැන් මේ ඉදීමට හේතුව මොකද කියලා අහුවාම භවය වෙන කතාව. ඒ කියන්නේ දැන් භවය කියන එක අපි තේරුම් ගන්න ඕනේ අපි මෙහෙම ඉන්නකොට බාහිර දේවල් අපිට ඇති බවට දැනෙන මේ ක්‍රම තියෙන්නේ. මේකට තමයි භවය කියලා කියන්නේ. බාහිර. එතකොට මේ මේ ජීවිතේ මේ විදිහට උපදින්න හේතුව පෙර ජීවිතේ මේ විදිහටම භවය තිබුණ හින්දායි. අද මේ ජාති හේතුව භවය. භවයට හේතුව මොකක්ද? අපි දකින අහන හැම අරමුණක්ම ඊට නැමිලා ඒක අල්ලගෙන උපාදාන කරගෙන හිටපු ක්‍රමයි. ඒකට හේතුව මොකක්ද? අපි අරමුණු වලට ජීවිතයට තියෙන කැමැත්ත. කැමැත්තට හේතුව මොකක්ද? වේදනාව. දුක් වේදනා වයින් කරගන්න සැප වේදනාව ලබන්න තියෙන ඕනකම හින්දායි අපි අරමුණු අල්ලගෙන හිටියේ. වේදනාවට හේතුව මොකද්ද? ස්පර්ශය. ස්පර්ශයට හේතුව ඇහැ කරන දිවනාසේ ශරීරය කියන ආයතන ටික. දැන් මේ යන්න ඕනේ මේ ජාතියේ ඉඳලා පෙර ජීවිතේ මේ ටික ඔක්කොම යන්නේ. හරිද? එතකොට ආයතනයන්ට හේතුව නාම රූප. නාම රූප දෙකට හේතුව චක්කු විඥාන, සෝත විඥාන ආදී විඥාන ටික. ඒකට හේතුව රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියන මේ අරමුණු ආරම්භය අපි කුඤ්ඤාදී, අපුඤ්ඤාදී ආනිදී විදිහට හිතින් කියින් කියින් කළ යුතුයි. ඊට පස්සේ ඒ සංකාරක හේතුව මොකද්ද? දෙමළ ඇහෙන තැන්වල තියෙන ඇත්ත ඇති හැටි නොදන්නා කම. ඒකට උත්තරයක් වෙනවා දෙමෙන අරමුණට අපි හිතලා ඒ හිතපු කම නිසා අරමුණේ අරමුණ දැනගෙන ඒක සිහි කළා ඇහැකන දිනා පරිකරණය ආයතන ටික උපදින නිසා ස්පර්ශය කියලා වේදනාව කියලා ඒවට තණ්හා උපාදාන වෙන නිසායි භවය කියන එක හිතන්නේ. දැන් සිටියේ ඒ නිසයි මේ ඉපදීම ඉපදීම උනේ කියන උත්තරයක් එනවා. ඒක වර්තමානයේත් එනවා. එහෙනම් අද මේ කෙනෙක් ඇහෙන දේවල් අරදා කෙනෙක් ඇහෙන දේක ඇත්ත නොදන්නා කම නිසා අපි කෙනෙක් ඇහෙන දේවල් වලට හිතින් කියින් කියින් කළොත් කෙනෙක් ඇහෙන අරමුණු වල සෙහෙන අරමුණට හිතින් කියින් කරන්න ගියේ චක්කු විඥානෙට හිතනවා. ඇහෙන අරමුණට හිතින් කියින් කරන්න ගියේ සෝත විඥානෙට හිතනවා. ගඳ සෝඳන අරමුණ හිතින් කියින් කරන්න ගියේ ගාන විඥානෙට හිතනවා. සංකාරපච්ච විඥාන කියන මේ ජීවිතේ රටේ. හරිද? විඥානේ තිබුණ රූපේ ගැන දැනුම තිබුණොත් මොකද වෙන්නේ? රූපේ සිතින්ම රූප නාම ධර්ම රූපේ අරමුණු නාම ධර්ම අරමුණු කරලා හිත රූපෙට දැක ගන්නවා. අපි කියන්නේ දැන් බලන් දෙනවා අහන් දෙනවා කියන්නේ. එහෙම කරනකොට ඇහැ කන දිවන ශරීර හැදෙනවා. දැන් මේකෙන් මම පිටින් මතක් කළේ අපි මේ පෙනෙන දෙයට ආපහු පෙනෙන දෙයකට නැඹුරු වෙලා හිටියොත් තියෙන දෝෂේ තමයි අපි අහකට ගියාට පස්සේ තේනදී ඇති බවට ඉතුරු වෙනවා බව. ඔය මට්ටම හැදුනොත් නැවත ඉදීම කියන එක නවත්තන්න බැහැ කියලා කාරණාව තියෙනවා. ස්පර්ශ ආයතන හයේම ස්පර්ශ ආයතන හයේම කෙනෙනවා ඇහෙනවා ගඳ සුවඳ ලැබෙනවා රස විඳිනවා කියන මේ ආයතන හයක අපේ මනසින් ඒ පැත්තට නැඹිලා ඉන්න තාක්ම අපි අරමුණ අරමුණෙන් ඉවත් වුණත් අරමුණ නැති වුණත් ඒක ඇති බවට අපේ මනස පුන පුන හැපි හැපි හිතෙනවා මේ හැම දෙයක්ම කළ කියලා මේ හැම දෙයක්ම ඇති බවට හිතන එක තමයි භවය කියලා කියන්නේ. ඔය භවයේ පිහිටියොත් නැවතත් මේ වගේම දුක් වූ ස්කන්ධ ටිකක් ಜಾති වශයෙන් හට ගන්නවමයි ඒක නවත්තන්න බෑ. පෙර ජීවිතෙත් මේ විදිහට වැරද්ද තිබුණ නිසා ඉන්නේ. අද මේ වැරද්ද මෙහෙම තිබුණොත් ආයෙත් උපදිනවා කියන එක වෙනවම. එතනත් අවිද්‍යාවෙන් මේ වගේ ආපහු භවය හදාගත්තොත් ආපහු ಜಾති වෙනවා කියන එක වෙනවමයි. එතකොට මේ සිද්ධිය බුදුරජාණන් වහන්සේ දේශනා කළේ පෙර කෙනෙක් ඇහෙන දෙයට හිතින් කියින් කිදෙන් කළා බාහිරයට නමුණු නැතුව හිටියනම් භවයේ නොවනනම් අද නෙවගේ જાතියක් නැහැ. අද මේ කෙනෙක් ඇහෙන දෙයට හිතින් කියින් කිදෙන් කළා ඊට නොනෙමි ප්‍රවතුනොත් අපිට මේ තියෙනවා ඉන්නවා කියන විදිහ භවයේ කියන එක හිතින් නැහැ. එහෙම නැවත ඉපදෙන්නේ නැහැ. කියන කාරණාවයි බුදුරජාණන් වහන්සේ කියන්නේ. ඉතින් සතර ජරා මරණ දුක නැති වෙන්න නම් මේ අපිට හම්බ වෙන භවය නැති වෙන්න වෙනවා. භවය නැති වෙන්න නම් මේ පිළින ඇහෙන අරමුණු උපාදානෙ නැති වෙන්න වෙනවා. උපාදානෙ නැති වෙන්න නම් තණ්හාව අඩු වෙන්න වෙනවා. තණ්හාව අඩු වෙන්න නම් සැප වේදනාව ගන්න දුක් වේදනාව අයින් කරන්න තියෙන උවමනාව නැති වෙන්න වෙනවා. එහෙම වෙන්න නම් ස්පර්ශය කියන එක නැති වෙන්න වෙනවා. ස්පර්ශය නැති වෙන්න නම් අහකන දිවනාසේ ශරීරය පාවිච්චි කරන එක නැති වෙන්න වෙනවා. ඒක නැති වෙන්න නම් හිත ඇහැට කනට දිවට නාසයට හිතලා නමන ගතිය නැති වෙන්න වෙනවා. ඒක නැති වෙන්න නම් පෙනෙන ඇහෙන අරමුණු වලට හිතින් කින් කින් කරන එක නැති වෙන්න වෙනවා. ඒක නැති වෙන්නම් පෙනෙනවා කියන තැන ඇහෙනවා කියන තැන ඇත්ත ඇති හිතේ දකින්න වෙනවා. ඉතින් සිද්ධියක් වෙනවා මේ ජීවිතේ. මේ ඇත්ත ඇති හිතේ දැක්කහමයි කෙනෙක් ඇහෙන දෙයට හිතින් කියින් කියින් කළා හිත ඊට අනුගතව පවතින පවතිනවා කියන කාරණාව අතහැරෙයි. ඒ විදිහට භව නිරෝධ වෙන විදිහට කටයුතු කළොත් තමයි ජාතිය කියන එක නැත්තේ. එතකොට මරණ පස්සේ කතාවක් නෑ. මේ ජීවිතයේදීම ඉපදින්න තියෙන ශේත්‍රය නැති වෙනවා. ලෝකය කියන එක පණවන්න, Taman කියන එක පණවන්න බැරි වෙනවා. එතකොට දැන් උත්තරයක් ආවනේ අපිට මේ පෙනෙන හැන දේ හිතලා ඊට අනුගතව නැමෙනකම හින්දායි මේ භවයේ බාහිර දේවල් කියලා හිතේ දැක්කට පස්සේ දැකපු දේ ඇහුවට පස්සේ ආපු දේ ඉතුරු වෙන්නේ කියන එක පිළින ඇහෙන දෙයට සිතින් කියින් කිරින් නොකර ඊට අනුගත නොවි තවතුනොත් මේ භවයේ හිතින් නැහැ කියන උත්තරය આવහම අපි භවනාවක් හැටියට කරලා ඉත්තේ ඕක. ඒ කියන්නේ සතිපට්ඨානෙන් කරන්නේ මේ පෙනෙන තැනක තියෙන ඇත්ත පෙන්නලා පෙනෙන අරමුණට අපේ සිතේ තියෙන gati පත්තු වෙන්න දෙන්නේ නැහැ. අර මතක් කළේ දැන් ගඩොල් වල සිමෙන්තියෙන් කරපු පිටියක අපි දියසායන් ටිකක් ගැන චිත්‍රයක් ඇන්දොත් අපිට කෙනෙක් කියන අදහස හිතේ. අපි කෙනා කියන අදහසින් ඒ දිහා බලුත් කෙනෙක්ව පුද්ගලයේ රූපයක් හෝ කෙනෙක් මිනිස්සෙගේ රූපයක් කියලා බැලුවොත් අපිට gadul වල සිමෙන්ති පේන්නේ නැහැ. චිත්‍රයක් පේන්නේ නැහැ. කෙනෙක්ගේ රූපයක් පේන්නේ. ඒ නිසා ඒ gadul වල සිමෙන්ති තියෙන චිත්‍ර දකිනකොට අපිට කෙනා කියන අදහසක් එන්න පුළුවන්. කෙනා කියන අදහසින් මේ පැත්තට බලන්න කලින් අපි පෙන්නේ යුතුයි නැත කෙනෙක් තියෙනවා මේ gadul වලින් කියන කළ තැනක චිත්‍රයක් තියෙන්නේ කියන එක. ඒ වගේ gadul වලින් කියන කළ තැනක චිත්‍රයක් තියෙනවා වගේ කෙසුල නේදත් හම්මස් ආදී කොටස් ටිකක් කියන තැනක පිහිටි මේ සතහන දකිනකොටම අපිට මිනිස්සෙක් කියන අදහස එනවා. අපි මිනිස්සෙක් කියලා බලන හින්දා අපිට මෙතන තියෙන කොහොම කොටස් ටික පෙනෙන්නෙත් නෑ මේ පේන සතහන් ටික පෙනෙන්නෙත් නෑ. හැම වෙලාවෙම අපි අපේ මනසෙන් මේ පැත්තට යන හින්දායි මේ ප්‍රශ්නේ මෙතන ඇත්ත නොපෙන්න මේක ඇත්තම කෙනෙක් කළා විදවලා මෙහෙම පුද්ගලයෙක් ඉන්නවා කියන මේ නිමිත්ත මාසේ ඉතුරු කරවන්නේ අපි මේ පැත්තට යන හින්දා. ඉතින් සතිපත්තහමෙන් කරන්නව අපේ මනසේ තියෙන ගතිය රූපෙට පතිත වෙන්න ඉස්සර වෙලා පතිත වෙන්න නොදී. කියන්නේ මම බලනකොට අපිට පොරොසේ කියලා ස්ත්‍රියක් කියලා කෙනෙක් කියලා පෙනෙන ගති ටික රූපෙට පතිත වෙන්න ඉස්සෙල්ලා රූපේ ඇත්ත පෙන්වනවා. මේ කෙස්ලොම්නියද ධම්මස්නහර ආදී කොටස් වලින් යුක්ත කනබුන ආහාරයෙන් හැදෙන මේ රූපය කියලා බලන්නේ මේ පුද්ගලයේ කියන අදහස මගේ මනස තුල තියෙන අදහස ඒ රූපෙට පතිත වෙන්න ඉස්සෙල්ලා රූපේ තියෙන ඇත්ත පෙන්වනවා. මේ රූපේ තියෙන ඇත්ත දිනුවෙන්ද දිනුවෙන්ද මේ මගේ මනසෙන් කෙනෙක් පුද්ගලෙක් කියලා රූපෙට නැමෙන ගතිය සම්පූර්ණයෙන් ඉන්දෙන් දෙන්න දුබල වෙනවා. අතහැරෙන ඕකට තමයි ආශ්‍රයත් කරගන්නවා කියන්නේ. ඉතින් එකතැනක අපි භාවනා කරගෙන කරන්න කියලා ඉඳගෙන හිටියාම කරන්න ඕනේ මනසේ තියෙන සිතුවිලි විදර්ශනා කරනවා කියලා කියන්නේ සිතුවිලි මේක මනෝ සම්පස්සයක් සිතු තුල මහතගත්ත කියලා බලන එක නෙවෙයි. මනසින් සිහි කළා බාහිරයට යන්න බැරි විදිහට බාහිර ඇත්ත පෙන්වන්න ඕනේ. අපි කියමු එක තැනින් දෙදෙනින් ඉන්නකොට මට යාළුවෙක් සිහි වුණාම මම බලන්නේ මම යාළුවා කියලා සිහි වෙන යාළුවා කියලා කෙනෙක් සිහි කරද්දි එතන තියෙන කන බොන ආහාරයෙන් හැදුණු කෙස්ලුම් නේද ධම්මසාදී කොටස් ටිකක් ඒ රූපේ දකිනකොට මට යාළුවා කියන එක සිහි වෙන්නේ කියලා ඒක දැන ඉඳගෙනම බලන්න. එතකොට මට ඒක හොඳට වැඩිනකොට වැඩිනකොට ඇස් පරිහර ඇහ පරිහරණය කරද්දී අර අර සිද්ධිය සිහි වෙනවා. ඇහ පරිහරණය කරද්දී කෙස්ලොම් නේද සම්මස්නාදී කොටස් ටිකක් කියන තැනක කෙනා කෙනා අදහස මට නෙන්නේ කියන උත්තරය එනවා. එතකොට කාලයක් යනකොට එයාට අමුත්තක් නැහැ. මම කොච්චර කෙනෙක් කියන බලන්න හදුවොත් කෙස්ලුම් නේදත් ටික. අපි කියමු ගඩොල් වල සිමෙන්තියෙන් කළ චිත්‍රයේ දකිනකොට මට නම් කෙනෙක් කියන අදහස එන්නේ. මම කොච්චර කෙනෙක් කියලා බලුවොත් ගඩොල් ටික ගඩොල්ම මිසක. යලි සිමෙන්ති යලි සිමෙන්ති මිසක චිත්‍රෙ චිත්‍ර මිසක ඒක කෙනෙක් වෙන්නේ නැහැ නේ කියන නෝනක් එයාට හිතෙනවා. ඒක තමන් කෙනෙක් කියලා හිතුවත් හිත පිළිගන්නේ නැති මට්ටමට එනවා. ඒ වගේ කන බොන ආහාරයෙන් හැදුණු මේ කොටස් ටික මම කෙනෙක් කියලා හිතුවත් මේ කොටස් ටික කෙනෙක් වෙන්නේ නැහැ කියන තැන දක්වා මේ දර්ශනය හොඳට මොහු කරනවා. ඉතින් ඔන්න ඔය එගේ මේ සතුටත්හනම තමයි අපිට තියෙන එකම පිහිට. තමන්ගේ මනසේ තියෙන ගති ටික අඩු වෙන විදිහට රූප වල ඇත්ත පෙන්වන එකයි අපි එකතන පිහිටියත් වැඩකටයුතු කළොත් කළ යුත්තේ. ඒකට තමයි මෙහි පෙනෙන රූපේ ඇත්ත පෙන්වන්න පෙන්වන්න මේ රූපේ කෙනෙක් පුද්ගලයෙක් කියලා දැනෙන පෙනෙන ගතිය මනස දුබල වෙනවා. ඒකටයි ආස්පෙක්ෂය වෙනවා කියලා කියන්නේ. මේ පෙනෙන අරමුණට අපි නැඹුරු වෙලා ඒ ඇතුළ කොච්චර බැලුවත් කෙලෙස් අහසේ හැදෙන්නේ නැහැ. ඒ කියන්නේ අපි පුද්ගලයෙක් කියලා කරන රැවටිලා මේ පුද්ගලයා හැදලා තියෙන්නේ. පුද්ගලයා කියන තැනක තියෙන්නේ කෙස්ලොම් නේද, කම්මස් නේද, කන බොන ආහාරය නේද කියලා බැලුවට අවශ්‍ය හැදෙන්නේ මේ තමන්ගේ විඥානේ මේ අරමුණේ පතිත වෙලා. මොනතරම් භවනා කෙරුවත් සංහාව රාගය කියන කෙලෙස් වල දස මාත්‍රයකට අදිනවා. ඒ වෙලාවට හිතේ යම් සංසිඳීමක් තියෙයි. නමුත් අංශය හින්දෙන්නේ නැහැ කියලා කියන්නේ ඒ gati අඩු වෙනවා. ඒ වෙලාවට විතරයි හිතෙන්නේ. නමුත් මේ අනාත්මයෙන් ලෝකය බලලා අනාත්ම ලෝකය හම්බ වෙනකොට පුද්ගලයකත් එක්කන ආත්ම සංඥාව Taman තුලයි උපදින්නේ කියන එකයි දැක්කෙන්නේ. එතකොට තමන්ට මෙනෙහි කරන්නවත් බාහිර පුද්ගලික රූපයක් මෙනෙහි කරන්න හම්බ වෙන්නේ නැහැ. මගේ රූපය හැදිච්ච හැටි බලන්න බෑ. මේ රූපේ දකිනකොට මම කියන අදහස එනවා කියන එකක් තියෙනවා. ඒකේ අපිට ලොකු වෙනසක් නොතේරන්න පුළුවන්. නමුත් ඉදිරියට යනකොට ලොකු වෙනසක්. අපි බොහෝ වෙලාවට කරන්නේ කෙනෙක් පුද්ගලයෙක් කියලා දකින්න තැන විදර්ශනා කරන එක. සත්‍ය පුද්ගලෙක් කියලා දකින තැන විදර්ශනා කරන එක. මම කියන්නේ එහෙම නෑ. රූපයත් දැකලා විදර්ශනා කියලා කියන රූපයත් දකින්න. දැකලා කෙනෙක් පුද්ගලෙක් කියන එක නිසා ඇතිවෙච්ච ධර්මයක් කියලා බලන්න. කෙනෙක් පුද්ගලෙක් කියලා හම්බෙන තැන විදර්ශනා කරන්න ගියට හරියන්නේ නෑ. කෙනෙක් පුද්ගලෙක් කියලා හම්බ වෙන හම්බ වෙන්නේ කොහොමද කියන කාරණාව විදර්ශනා කරන්න. මේ කලබුණ ආහාරය ගඩොල් වල තියෙන තිබුණු තැනක තියෙන වර්ණ සටහන් ටික දකිනකොට ඒක කෙනෙක් කියලා කෙනෙක් කෙනා කියන තැන විදර්ශනා කරනකොට ඒක කෙනෙක් කියලා තේරුනේ කොහොමද කියන එකයි බලන්න ඕනේ. ඒ වගේ මේ රූපය කෙනෙක් කියලා තේරුනේ කොහොමද කියන සිද්ධිය අවශ්‍ය වෙනවා. එතකොට අපිට හම්බ වෙනවා ප්‍රතිකලවල් දෙකක්. අනාත්ම රූපයත් රූපය ඇත්ත නොදන්නා කම නිසා තමන්ගේ මනසේ පිහිටි ආස්තවක් කියන ටික. මෙන්න මේ තමන්ගේ මනසේ තියෙන ගතිය මේ රූපෙට පතිත වෙලා තමයි අපිට බාහිරින් පුද්ගලයේ සත්‍ය කම්බ වෙන්නේ. ඔන්න ඔය විදිහට මෙනෙහි කරන්න කියලා තමයි මම හැම වෙලාවෙම මතක් කරන්නේ. මේකේ සයින්ස් එකක් ලක්ලා තියෙන කාරණේ කරන්නේ. සතිපට්ඨානෙ නියම කරනවා දැනෙන. සාමාන්‍ය විදිහකට ඒ ස්වාමීන් වහන්සේ එකක් කියන තැනකදී මම පුද්ගලිකවට හම්බෙන්නේ කියන ඒ විදිහට තමයි බලන්නේ. ඔව් එතන ආවත්‍ය පුද්ගලික කොටස් ටිකක් කියන තහක පුද්ගලෙක් හම්බ වෙනවා නෙමෙයි අපිට හොඳටම තේරෙන්න ඕනේ මේ රූපය කියන එක සම්පූර්ණ මෙහෙම අනාත්ම කොටස් ටිකක් ඒ ටික දකිනකොටම පුද්ගලයෙක් කියන හැඟීම මගේ මනසේ එනවා හැඟීම සිහි කරගන්නවා කියන එක. එතකොට ඔබට මම කියන වන්න එකක් වගේ කියලා ආපහු මම බලන්න කියලා ගියාම මම හිත පුද්ගලයෙක් බලන්න කියන අදහසෙන් ගියාමත් ආයෙත් කලබුණ ආහාරයුක්ත කොටස් ටික ඇසිලිපිට වෙනකොට පුද්ගලයෙක් සත්‍යයක් කියන මගේ පරණ මතකේම අපරමං සිහිපත් කරගන්නවා. හැම වෙලාවෙම තමන් එකම තැන ඉඳගෙන තමන්ව සිහි කර කර ඉන්නේ මේ රූප ටික දකින්න මිසක පුද්ගලයෙක් බාහිර රූපයක් හම්බෙලා නැහැ. දැන් අපි කියන්නේ රූප දකිනකොට ඔයගලන්ට හිතෙන්න පුළුවන් අපි විවස්තරාමුදුරු දැක්ක කියලා. නෑ ඇත්තටම කලින් සරේ කන බොන ආහාරයෙන් හැදුණු කෝපවස්තුකින් යුක්ත තැනක ඇතුළු තේරලා තියෙන මේ වර්ණ සතහන දකිනකොට ඔයගොල්ලෝ හිතින් කියින් කියින් කළා මේ සුගතනා මුදුරෝ අහවලා අහවලා කියලා තමන්ම මනස නිමිත්තක් හදාගත්තා. ඊට පස්සේ අද උනේ මේ කොටස් ටික කනබුන ආහාර හැදෙන කොටස් ටික ඇසුරු කරගෙන පවතින මේ සතහන දකිනකොටම ඕගලන්ගේ නිමිත්ත තීපත් කරගත්ත එක වෙන්නේ හැඟුලිය. සත්‍යප්‍රාණය හැම වෙලාවෙම කරන්න ඕනේ එතකොට ඒක. මෙතන කවදාවත්ම ඉන්න කෙනා හම්බුණා නෙමෙයි අපි අපේ මනසම අපහසුීපත් කරගත්තා. දැන් මට අමල් මහත්තයා කියනවා ගාමන මහත්තයාව දැක්ක කියන තැන තමයි ලෝකයන්නේ ප්‍රඥාත්තියට. නමුත් සතර මහා ධාතු ධාතුන්ගේ නානත්වය මත තමන්ගේ මනස තුල ආශ්‍රය දෙලා තියෙන්නේ. අපි අපේ මනසම සීපත් කරගන්න එකක් නේ තියෙන්නේ. එතකොට ඒ බව දකින්න දකින්න තමයි ලෝකයේ අනාත්ම ස්වභාවය ළඟට <laughs> ඉතින් ඔය ටික තමයි ටිකක් ගැඹුරුයි. නමුත් හුරු වුණාම ඒක මොනතරම් ඇත්තද කියලා හිතෙනවා. ඒක ටිකක් ඒකටම කැප වෙලා බලන්න ඕනේ. දැන් අපිට කවදාවත්ම හිතෙන්නේ නැහැ යමක් හම්බ වෙද්දී අපි අපි අපේ මනසම සීපත් කරගන්නවා කියලා පේන්නේ අපිට පේන්නේම අපි හිතාගෙන ආපු කෙනා හම්බ වුණා කියලා. ඔන්න ඔය වගේ තැන් වලට සතිපට්ඨාන අවශ්‍යයි. සතිපට්ඨාන වැඩි යුතු තැන්නේ. එතකොට අපි කෙනෙක් බලන්න කියන අදහසින් එද්දී අපිට හොඳට සිහිය තියෙන්න ඕනේ දැන් මම බලන්න කියලා ගියාම වෙන්නේ මෙන්න මෙහෙම ඇත්තක් නේද? ඇත්තටම මේ විදර්ශනාවේ භාවනාවේ ප්‍රයෝජනය කියලා කියන්නේ ඒක. ලෝකයේ හමු වෙන අවස්ථාවේදී දකින්න ඇත්ත. ඒ කියන්නේ මම දැන් අපි හාමුදුරුවෝ බලන්න කියලා ගියාම මෙන්න මෙහෙම සිද්ධියක් වෙන්නේ කියලා කලම මේ අරමුණ උපදින කලම අරමුණ ගැන ස්කන්ධයන්ගේ ඇතිවීම ගැන නුවණයි ඒගොල්ලන්ට. ඒ කියන්නේ කන බොන ආහාරයෙන් යුක්ත සෙස්ලොම් නේද අම්මා ඒ නිමිත්ත කනබුල ආහාරයෙන් හැදුනේ රූප සටහන ඇස් ඉදිරිපිට දෙනකොටම අපි අහවල් ස්වාමීන් වහන්සේ දැක්ක නේද කියන මේ කාරණාව මගේ මනසේ යෙදෙයි නේද කියන තැනකින්මයි කීයෙන් ඕගොල්ලෝ එන්නේ ඒක සතිපට්ඨාන සීය හම්බ වෙනකොටත් වෙච්ච දේ දකිනවා කනබුල ආහාරයෙන් හැදුණු කුණප කොටස් ටිකක් තියෙන තැනක මේ රූපේ දකිනකොටම ස්වාර ස්වාමීන් වහන්සේ කියන අදහස දැන් මම මේ සිහිපත් කරගෙන ඉන්නව නේද කියලා දකින්නේ. අපි ඉඳගෙන පැය ගාණක් භාවනා කරුවා ජීවිතේ හම්බ තැනට මේ උත්තරේ තියාගෙන යන්නේ නැත්නම් මේක ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. සතිපට්ඨාන වඩන්න ඕනේ තැන. අපි කියමු අපි යනවා එහෙනම් ලෑස්ති වෙනවා අපි අමල් මහත්තයා ගෙදර යනවා කියලා. හැබැයි එහෙම හිතද්දිත් මට සතිපට්ඨාන නෝන තියෙනවා. මම අමල් මහත්තයා ගෙදර යනවා කියලා කියද්දිත් මම බලන්න කියලා ගියාම යන්න කලමත් මට නෝන. ඒදී උපදින්න ඒ අරමුණ උපදින්න කලින් නෝනයි මට සතිපට්ඨාන නෝන. ගියාම වෙන්නේ මොකද්ද කියලා කලම මම දන්නවා. මේ කන බොන ආහාරයෙන් හැදුණු කුණු පොකොලස් ටිකෙන් යුක්ත ඒ රූප සටහන ඇස ඉදිරියට එනකොටම දැන් මමල් මහත්තය කියලා සිහිපත් කරගන්න පුළුවන් මේ ගතිය මම සිහිපත් කර මට සිහිවත් වෙයි නේද කියන තැනකින් තමයි මම යන්නේ. ඒක සතිපත්තා නෝන මේ දිනදා ජීවිතය. ජීවිතය යනකොටම දකින්නකොටම මට නෝනයි මොකක්ද? මේ සී ඇත්ත. කනබුන ආහාරයෙන් හැදුණු මේ කුණු කොටස් ටික දකිනකොටම මගේ මනසේ තියෙන අර නිමිත්තනේ සිහිපත් කරගන්නේ දෙන්නේ කියලා. ඕක තමයි ජීවිතේ වහාම ඉතාමත් සීක්‍රම කෙලස් දෙවෙන විදිහට සතිපට්ඨාන වඩනවා කියලා කියන භාවනා කරනවා කියලා කියන්නේ. අපි ওই තැන් වලට සිහිය නැතුව කය ගානක් එකතැනක ඉඳගෙන සමාධි වැඩුවත් භාවනා කළත් ජීවිතේ මේ සිහිය නෝන අත්‍යවශ්‍යම ඉදින් දුන්න තැන නොයදුවොත් මේකේ ප්‍රතිඵල ලැබෙන්නේ. ඒ වගේ තැන් වලදී අමාරු පුරුදු කරන්න නමුත් අවශ්‍යම කරනවා නම් නොබෝ දවසකින් Tamanට Taman තුළ හිම ළඟට ප්‍රත්‍යක්ෂ නුවණක් ඇති වෙනවා. කල්හාව කියන එක ඇඟට දැනෙන්න අඩු වෙන මට්ටමක් යනවා. එහෙම නැත්නම් ඕගොල්ලෝ අවුරුදු ගාණක් භාවනා කරන්න හිතේ තියෙන Tamanගේ හිත නැනලා බලන්න. වස්තුන්ට තියෙන දේවල් වලට තියෙන මිනිස්සුන්ට තියෙන මේ දේවල් වල ඇලීම බැඳීම කියන එක අඩු වෙන්නව නැහැ. මොන විදිහට විදර්ශනා කරනවා කියලා කිව්වොත් අපි ඉන්නේ අවිද්‍යාව තුල. අවිද්‍යාවනුසය කියන එක ඇතුළේ. අර ජීවිතයේ අවශ්‍යම තැන් වලට යොදා ගන්නකොටයි මෙයාට ඉන්න බැරි ශේෂ්ඨය. හොඳට තණ්හා දැස ගන්න පුළුවන් තැන් තමයි අරමුණ හම්බ වෙනවා කියන තැන. හම්බ වෙන්න කලිනුත් හම්බ වෙන අවස්ථාවකට කියන තැන් දෙකේම එක යොදා ගන්නවා නම් හරි ඉක්මනටම මේ ආශ්‍රයක්ෂය වෙනවා. ඒක මොකද තමයි මම කියේ අපිට වේදනාවක් හැටියට එන්නේ. මොකද වේදනාවක් හැටියට අපිට වේදනාවල් මේ මට්ටමේදී ප්‍රකට නැහැ. අපිට ප්‍රකට දැනට රූප මට්ටමේ. ඒ කියන්නේ අපි අම්මා බලන්න යනවා, නංගි බලන්න යනවා, අක්කලා ගෙදර යනවා, අයියලා ගෙදර යනවා, සමන්ලා ගෙදර යනවා, අහවල් යාළුවා ගෙදර යනවා කියලා මේ මට්ටමේදී අපි දන්නා හඳුනන යාළුවෝ මිත්‍රයෝ නෑදෑයෝ ඉන්නවා කියලා රූප නිමිති තමයි අපිට පෙන්වලා තියෙන්නේ. ඒක කායගත සතියෙන් කරන්නේ අපිට ඔහොම හම්බ වෙනවා ඉන්නවා තියනවා කියන තැන් හිඳයි කෙලස් වැඩෙන්නේ. ඉන්න අය ගැන තියෙන දේවල් ගැන හොඳට හිතන්න පුළුවන් ඒකට කැමැත්ත ඇති වෙනකන් අකමැත්ත ඇති වෙනකන් හිතන්න පුළුවන් හිතට දුවන ශේත්‍රය කියනවා. නමුත් ඒ හිතට දුවන්න තියෙන ශේත්‍රය තමයි අඩු කරන්න මේ නැති කරන්න මේ සතිපට්ඨාන. ඒ නිසා හිතටම වග බලා ගන්න ඕනේ දේ තමයි කන්නාඩි ඉස්සරහට යන්න ඉස්සෙල්ලත් අපි හිතුවේ නැතුණාට නෝනේ දැන් මේක නෑ ගියාම හැදිලා තැනේ කියලා. යන්න ඉස්සෙල්ලා නෝනක් තිබුණු කෙනෙකුට විතරයි පිරෙන වෙලාවේදී එහෙනම් අපි ඉබුණු හින්දා මේකට මේ කන්දා ලැබුණු හිඳයි මේ මේ ඡායාව වැටලා තියෙන කියන නෝනෙන්නේ තියෙන දෙයක් හම්බ වෙනව නෙමෙයි කියලා. එහෙම තිබුණොත් තමයි ඒක පවුඩර ගන්න යන්න කලින් නෝන තිබුණු හිඳයි හම්බ වෙන වෙලාවට නෝනෙන්නේ. යන්න කලින් මෝඩකම තුල පිහිටලා නම් හම්බ වෙන වෙලාවට මෝඩකමෙන් හම්බ වෙනවා කියන එක නවත්තන්න බෑ. යන්න කලින්වත් මට අමල් මහත්තයා ඉන්නවනම් ගියාට පස්සේ ඉන්න අමල් මහත්තයා හම්බ වෙනක පුදුමයක් නෙවෙයි. ඔයගලන්ට ඉන්න මල් මහත්තයා හම්බ නොවෙන්න නම් යන්න කලිනුත් එහෙ ඉන්නව නොවෙන්න ඕනේ. එතකොට වෙන සිද්ධිය ඔයගලන්ට තේරෙන්න ඕනේ. සතිපට්ඨානේ වඩනවා කියලා කියන්නේ ඒක. ඒ කියන්නේ අමල් මහත්තයා බලන්නේ යනවා කියනකොට දිහාම හම්බ වෙන දිහාම හම්බ වෙන සිද්ධිය නෝනයි. කන්නාඩියට මූණ බලන්න යනවා කියද්දිත් ඒක නෝපන්නත් වෙන සිද්ධියට නෝනයි කලින්. කන්නාඩි ඉස්සරහට ගියාම ඒ වෙලාවම ඡායාව කරලා තේ නේද කියන්නේ. ඒ වගේ අමල් වහත්තේ බලන්න යනවා කියද්දිත් එහෙ එහෙම කෙනෙක් ඉන්නව නෙමෙයි. ඒතර කනබන ආහාරයෙන් හැදෙන කුණු කොටස් ටිකක් තියෙන තැනක පිළිච්ච සතාන ඇස් ඉදිරිපිට වෙනකොට මේ අමල් මහත්තයා කෙනා කියන අදහස සිහි කරගන්නවා නේද? කියන මේ ඇත්තට නෝන. ඇත්තට නෝන. එතකොට කලමයි නෝන තිබුණේ හම්බ වුණාම ඔය ඇත්ත සිහි වෙනවා සිහි කරගන්නවා කියන එක විතරක් අපහසු වෙනවා. ඒ තරම් ප්‍රශ්නයක්. නමුත් යන්න කලින්ම සතිපට්ඨානය ගැනවත් නුවණක් නැති ඇත්තටම හේ කෙනෙක් වෙනවා. කායගත සතිය නෑ කියන්නේ ඒ රූපය ගැන යට නුවණ නැහැ. ඒ කනබුන ආහාරයුක්ත රූපේ කෙනෙක්ම වෙලා. එතන සතිපට්ඨානේ මුලට නුවණ නැතුව නැදදි හම්බෙනවා කියනක වෙන්නේ. ඉතින් අපේ ජීවිතේ මේක ප්‍රායෝගිකව යොදා ගන්න නෑ, ඉගෙන ගන්න නෑ. ඔතනයි මේ තියෙන ප්‍රශ්නේ. ඉතින් මම මතක් කරන්න භාවනාව කියලා ඔවත් එකක් ගන්න එපා. නමුත් මෙන්න මේ ධර්මතාවය ටිකක් සිහි කරන්න බලන්න. මෙන්න මේ ධර්මතාවය සිහි කළොත් ඔයගලන්ට නොබෝ දවසකින්ම පුදුමාකාර විදී සැහැල්ලුවක් මනසට දැනෙනවා. අපි අපේ සිතුවිලි එක්ක මොනතරම් දුක් විඳලා තියෙනවද කියන එකත් කරන්නේ. ඊගාවදී තමයි මේ දේවල් වස්තු වල තියෙන වටිනාකම ඉතාමත් වේගෙන් මනසෙන් නැකෙනවා. මොන දෙයක් අසුරු කළත් ඒ දේවල් නැති වුණා කියලා තේසියක්වත් එයාගෙන්දට දැනෙන්න තියෙන්න පුළුවන් මට්ටමට එනවා. ඒ ජීවිතයක සම්බන්ධ වුණොත් විතරයි මේ ගහම. අද අපිට භාවනාව කියලා එකක් වෙලා ජීවිතේ ජීවත් වෙන ලෝකෙ වෙනම සිද්ධියක් භාවනාව කියන්නේ ඒ ලෝකෙන් බැහැර වෙනම සිද්ධියක් වුණා. නමුත් භාවනාව කියන එක නැත්තම් ඇත්ත දකිනවා කියන එක ජීවිතයේ ජීවත් වෙන සිද්ධියේදී ජී අරමුණු හම්බ වෙන තැනදී යෙදෙනවා. හොඳටම මතක තබා ගන්න යමක් උපදින්න කලින් ඒ දෙයට මෝඩකම තිබුණොත් උපදින වෙලාවෙදි ඒ මෝඩකමයි පස්ස වෙන්නේ. උපදින්න කලින් නුවණක් තිබුණොත් උපදින වෙලාවෙදිත් ඒ නුවණමයි කියන්නේ. ඕකමයි ඔය පටිච්චසමුප්පාද සිද්ධියෙන් කියන්නේ. අවිද්‍යාවෙන් සංඛාර කළා ඒ සංඛාරපච්චය විඥානං කියන දේ අපි කියමු කෙනෙක් කියන අදහස මුල් කාරණාව කරගන්න නම් ඇහැ කන දිවනාසේ ශරීරය. ඒ කියන්නේ අරමුණේ ඇත්ත නොදැන බාහිර කෙනෙක් ඉන්නවා කියන තැනින් හිතින් කියින් කිරින් කළ ඒ අදහසින් නම් මම මේ ඇහැකන දිවනාස ශරීරෙ ඉපැද්දුවේ පිරුණාට පස්සෙත් ඉන්නේ ඉන්න කෙනා කෙනෙක් ඉන්නවා ඉන්න කෙනා හොඳයි කෙනෙක්මයි කියලා තණ්හා උපාදානම යෙදෙන්නේ මිසක ඉතිහාව බිඳ නැහැ ඒක. යන්න කලින් අමර මහත්තයා කියනකොට සම්මා දිට්ඨිය කියන්නේ නෑ එතන තියෙන්නේ මෙහෙමයි කියලා ගත්තාම අවිද්‍යාව පත්තෙන් උපදින සිද්ධාන්ත නෑ. කෙනෙකුටත් මේ නුවණමයි එන්නේ. මිසක ඒකමයි පටිච්චසමුපාදයේ අවිද්‍යාවේ ඉඳලා භවය දක්වා තියෙන අංග ටික ඔක්කොමයි කර්ම භවයට. එතකොට අපි භවපච්චය ජාති කියන තැනට පුරාණ කර්මයට අපි උපන්න කියනකොට කර්ම භවයේම අයිතියකට. කර කර්මයට උපන්න කියන තැනට අවිද්‍යාවෙන් හටගෙන භවය දක්වා තියෙන මේ සිද්ධාන්ත ටිකම අයිතියි. ඉතින් ඒ ඒ සිද්ධිය තමයි ඔය මං කිව්වේ. ඒ කියන්නේ යන්න කලින් කෙනෙක් ඉන්නවා කියලා හිතන ටික තමයි අපි අවිද්‍යාවච්ච සංඛාරය කියලා කියන්නේ. හිතාගෙන ගිහා ගිහිල්ලා බලනවා කියන තමයි අපි විඤ්ඤාණාමෘත ලක්ෂණ පස්ස වේදනා කියන්නේ. ඊට පස්සේ ඉන්න කෙනාට කැමති කියන එක තමයි තණ්හාව ප්‍රදාන වෙන්නේ. පැත්තකට එනකොට ආයෙත් කෙනා ඉන්නවා. යන්න කලම අමල් මහත්තයා කියලා සිහි වෙද්දිම අවිද්‍යාව අතහරන විද්‍යාව උපාදේ. නෑ එතන තියෙන මෙහෙම සිද්ධියක් එහෙම වුණාම මෙහෙම වෙයි නේද කියලා නෝනේ දුක්තන. මම සම්මා දිට්ඨියෙන් යුක්ත කමකින් මේ සිතින් කියින් කියලින් කරන්නේ මම බලන්නේ යනවා කියන තැනකට සිත් උපදන්න පුළුවන් යන්න පුළුවන්. හැබැයි ඒ සිතින් කියින් කියලින් වලට මුල් වෙලා තියෙන අවිද්‍යාවනේ සම්මා දිට්ඨිය. ඇහැට රූප පේනවත් එකම යාට මේ සම්මා දිට්ඨියම සිහි වෙනවා සම්මා සංකප්ප වෙනවා මිසක ඒකේ ආයෙ නෑ තණ්හා උපාදාන බව කියන කාරණා කෙලස් ටික එදෙන්නේ ඉඳ නෑ ඒ අරමුණ. ඔතන සම්බන්ධ සිද්ධියමයි තියෙන්නේ. එතකොට ඔන්න ඕකටයි මම අද දකින්නේ භවනාව කියන්නේ. එහෙම නැතිව ප්‍රායෝගික ජීවිතයේ ජීවත් වෙන ජීවිතයේ මේ ධහම කියනක ජීවිතේ වෙන්නේ නැතුව අපි වෙනම ජීවත් වෙනවා ඊට පස්සේ ඒ අපි වෙනම භවනා කරනවා කියන එකක් කළා කවදාවත්ම ගෙවන්න පුළුවන් එකක් නෙමෙයි මේ. දැන් මට පුළුවන් නම් මෙතනින්දන් අම්මා සිහි කරන්න පුළුවන්. ඒක දෝෂයක් වැරද්දක් පෙන්වන්න දහමක් ඉදිරිපත් වෙන්නෙත් නැහැ කෙනෙක් කවුරුත් කියන්නෙත් නැහැ. අනේ අම්මා ඉන්නවද දන්නේ නැහැ ගෙදර මේ වෙලාවේ කනවද දන්නේ නැහැ මොනවද කිව්වද දන්නේ නැහැ ආයෙත් කටේ කලකනවද දන්නේ නැහැ කියලා මට ඒ ගැන දුක් වෙන්න පුළුවන් සතුට වෙන්න පුළුවන් තරහ ඇති කරගන්න පුළුවන් අම්මට කලකන්න තියෙ කියලා අනිත් අයකට තරහ ඇති කරගන්න පුළුවන් අම්මා මාතුලා කරව හොඳට රාග දේශ මොහොත මනස දුවන්න පුළුවන් ඊට පස්සේ අම්මා බලන්න යන්න ඕන කියලා මම යන්න හදනවා මට යන්නත් පුළුවන් ඊට පස්සේ ආමේ අම්මා හම්බුනේ කියලා දැනගෙන ඉඳලා අම්මට කතා බහ කරනවා හොඳට. ඊට ආවට පස්සේ මම අම්මා බලන්න ගිහිල්ලා අම්මාට කතා කරලා ආවි කියන දැනගත් ඉන්නවා. ওই තරම් විශාල ප්‍රදේශයක හැසිරලා ඊට පස්සේ මම කියන අනේ මම ටිකක් මහන්සි මම ටිකක් භාවනා කරනවා කියලා මම පැත්තකට භාවනාත් කරනවා. මගේ භාවනාව ඇති වැඩක් වෙලා තියනවද? මට වෙන්න ඕන ටික ඔක්කොම වෙලානේ තියෙනවා. ඒ භාවනාව කියනක උදව් වෙන්න ඕනේ මේ වැරද්ද පිළිගන්න තියෙනවා. මම අම්මා කියලා මෙහෙඳ සිහි කළ රාග දේශ මොහ උපද්දවන හදනකොටම ඒක දෝෂෙ පෙන්වන එකයි භාවනාව. ගියාට පස්සේ අම්මා හම්බ වෙන්න යන්න පුළුවන් කියලා යන්න හදනකොට එතන තියෙන ඇත්ත පෙන්වලා වැරද්ද පෙන්වන එකයි භාවනාව කියන්නේ. හම්බ වෙන තැනක තියෙන හම්බ වෙනකොට අරමුණ හම්බ වෙන තැනක අම්මා හම්බ වෙන තැනක තියෙන ඇත්ත පෙනෙන එකයි භාවනාව කියන්නේ. අම්මා හම්බෙලා ආවට පස්සේ අම්මා හම්බුණා කියලා ලෝකය විවහාර කරන තැනක සිදුවෙච්ච සැබෑම ඇත්ත සිහි කරන එකයි භාවනාව කියලා කියන්නේ. එතකොට මගේ ජීවිතයයි දහමයි දෙකක් එකයි. ඉතින් මට මෙහෙඳන් අම්මා කියලා සිහි කරනකොටම මට දහම උදව් වෙනවා සතිපට්ඨාන නුවණ තියෙන්න ඕනේ. ඇත්තටම මම කෙනෙක් ගැන සිහි කරනකොට අම්මා ගැන සිහි කරනවා කියනකොට ඒ රූපේ දැහැදිලා තියෙන කන බොන ආහාරයෙන් එතනද තියෙන කෙසලුම් නියදත් අම්මාසහරයට ඇතුළු දෝලින් යුක්තයි නේද? ඒ රූපේ දකිනකොටම අම්මා කියන අදහස මට සිහි වෙන්නේ නේද කියලා යන්න කලම අම්මා කියලා වෙන්න සිහි කළා සිතිවිලි වල යන්න හදපු තැනම අම්මා කියලා සිහි වෙනකොටම කායගත සතිය ගියානම් අම්මා කියන එක ඇත්ත වෙලා රාග දේශ මොහ වශයෙන් සිතුවිලි වල යන්නේ නැහැ. හරි. එහෙනම් බැලුවොත්ලේ නොයන් නොයන්වා නෙමෙයි යන්න පුළුවන්. වෙන්නේ මෙහෙම සිද්ධියක් කියන තැනක ඇත්ත දැකලා යනවා. ගියාට පස්සේ ඇස් ඉදිරි පිටට එනකොටම වෙනද වගේ අම්මා හම්බ වෙන්නේ. එයා තේරෙනවා ඇත්තට මෙතන තියෙන්නේ කන බොන ආහාරයෙන් ඇදුණු මේ කොටස් ටිකෙන් යුක්ත රූපේ දකිනකොට අම්මා කියන හැඟීම් ටික මාතුල නේද මේ විදිහට තියෙන්නේ. කියන එකට නොවනයි. ඊට පස්සේ ඊට සිහියමයි කතා කරන්නේ. මම්ම අම්මා කියන හැඟීම ඇති කරගෙන මේ හිතින් දින් කිරින් කියනවා නේද කියන දෙයට නොවන. එතන දින අනාත්ම රූපේ කියන දෙයට නොවන. එතකොට හිතින් දින් කිරින් කරන ටික කුසල සහගතවමයි. නිකම්ම සහගතවයි කවදාවත් පටිග සිත් උපදින්නව නැහැ. දේශ සිත් උපදින්නව නැහැ. සිහියෙන් කතා කරනවා කියලා කියන්නේ එතකොට වැරද්දක් වුණත් නිවැරද්දක් වුණත් කිය එයාට තියෙන්නේ තමන්මයි වැරද්ද හෝ නිවැරද්ද තමන් ගාව. අම්මා වැරදි අම්මා හොඳයි කියන එකත් එන්නම නැහැ. ඒක මොකද රූප ටික අනාත්ම. ඒක දකිනවා තමන් මේ සිහි කරගෙන ඉන්නේ. එතකොට පැත්තකට ආවට පස්සේ අම්මා බලලා මං ආවේ කියලා අනිත් කට්ටියට කියන්න පුළුවන්. කියද්දිත් එයා දන්නවා මෙන්න මෙහෙම රූපයක් හම්බෙන තැනක මෙන්න මේ ධර්මතාව ටික සිහි කරගත්ත එකනේ මේ කියන්නේ. කියන තැනක ආර්ය භාෂාවට මොනවා? ආර්ය භාෂාව කියලා එකක් තියෙනවා. ලෝකයේ විවහාර භාෂාව තමයි අම්මා සිහි කරුවා අම්මා බලන්න ගියා අම්මා බලලා ආව කියන එක. ආර්ය භාෂාව කියලා කියන්නේ ඒ හැමතැනකටම තිබුණු සතිපට්ඨාන නුවණ සතිපට්ඨානයේ නුවණින් තමන්ගේ මනසේ ප්‍රපංච ඇතිවෙච්ච සිද්ධිය දකින්න එක. ඉතින් මෙන්න මේ සිද්ධාන්තය ජීවිතයට එකතු කරගන්න නැතුව අපි භාවනා කරනවා නමුත් අපේ මනසේ මේ gati අඩු වෙන්නේ නැහැනේ කියලා අපි බුදුහාමුදුරන්ට දොස් නොකිය යුතුයි. ඇත්තටම අද අපි කරන ක්‍රමයට මේ ලෝක දේවල් වල වටිනාකම අඩු වුණොත් තමයි පුදුමයි. අපි බලන්න මෙච්චර කාලයක් අපි භාවනා කරනවා බණ අහනවා මේ දේවල් වල මේ කියන තරම් ධර්ම සුවක්හත නම් සම්දිත්තිකයි නම් අකාලිකයි නම් ඇවිල්ලා බලන්න කියන gati ටික ධර්මයේ තියෙනවා ඒ කියන ධර්මයම නම් අපි කරන්නේ ඇයි මෙච්චර කළා අපේ මනසය මේ තරම් වටිනාකම තියෙන ලෝකේ ඇයි මේ ලෝකෙ මේ තරම් අපි ගැටෙන්නේ ඇයි මේ තරම් ලෝකෙක ලෝකෙ අපිට ඇත්තම වෙලා තියෙන්නේ? එහෙනම් කොතනද වැරද්ද? මොකකද වැරද්ද කියන එක හිතන්න කාලයක් තියෙනවා. හිතන්න වෙනවා. එහෙම වුණාම තේරෙයි අපේ ජීවිතය අනිකක් වෙලා සතුටක්ඛානේ අනිකක් වෙලා අපිට තියෙන්නේ. භාවනා කරන අර මං කිව්වේ මම අම්මා සිහිපත් කරලා අම්මා බලන්න කියලා ගිහිල්ලා අම්මා බලලා අම්මා බලලා ආවා කියලා මේ තරම් ක්‍රියාකාරකම් ටිකක් කරද්දි වැරද්දක් පෙන්වන්න ඉදිරිපත් උන්නේ කවුරුවත්. සතිපට්ඨානයක් නැහැ. ධර්මයක් නැහැ. මුකුත් නැහැ. ওই ඔක්කොම කළා පස්සේම භාවනා කරනවා කියලා ආනාපාන සතිය වඩනවා, කෙස්ලොම් මේකක් කියලා කොහොම කොටස් එක බලනවා, කරන්න තියෙන ඔක්කොම ටික කරනවා. නමුත් අවශ්‍ය අරමුණේ නැහැ. ඉතින් මේකෙදි මේ කරන දේ මෙසේ කරන මොහොතක తాවකාලිකව රාග දේශ මොහ ඇති නොවි සංසිඳීමක් ඇති වෙනවා. නමුත් මේ සතිපට්ඨාන ජීවිතය තුළදී වඩද්දි ඇති වෙන්නේ සමුච්ඡේද වශයෙන්ම. ඒක නොවන විදිහටම කෙලස් දෙවෙන එක. මෙහෙම එක තැනක ඉඳගෙන කළාම රබර් බෝලයක් වතුර යට ඔබාගෙන යනවා වගේ සිද්ධියක් මේ කරන්නේ. අත්ත ගත්ත ගමන් උඩට එනවා. මේක පුළුවන් තරම් කළා කළා පැයක් හරි දෙකක් හරි ඉන්නකම් හොඳයි. කෙලස් නැහැ අරමුණ නැහැ රාග දේශ මොහ නැහැ. හොඳටම කළොත් ඒ එකම තමයි යම්තාක් මනස තියෙන දවස් දෙකකුත් ඉන්නේ. සතියකමාරකුත් ඉන්නේ. නමුත් නොබෝ දවසකින්ම ඒක පිළිතව දෙන්න බෑ. මොකද ආපෝ ජීවත් වෙන ජීවිතයේ තියෙන මේ ගතිය හේදෙන විදිහට ජීවත් වෙන්නේ. නෑ එකදෙන කිඳගෙන ඇති කරගත ගතියක් තුනෝ මේක වර්ධනය වෙන විදිහට නෙමෙයි ජීවත් වෙලා තියෙන්නේ. ඉතින් එකදෙන කිඳගෙන භවනා කළා නම් ඒ කලා කියන්නේ මට ලෝකයේ හම්බ වෙනකොට පවතින ඇත්තයි අරමුණ වෙන්න ඕනේ. ඔබ තමයි මට කියන්න තියෙන්නේ. මේ සතිපට්ඨානයේ ඇත්තටම මාර්ගයට නිවැරදි උත්තරේ නොයන්න හේතුව මේ පටිච්චසමුපාද ධර්මයේ තියෙන අර්ථ වර්ධීමයි කියන එකයි මගේ අදහස. ඒ අර්ථය හරියට ලැහැලා ගත්තොත් ස්පර්ශ ආයතන හයේ හැසිරුණොත් කර්මමයි කියන එක එයාට තේරෙනවා. ලෝකේ කියන එක තාපකයෙන් ගත්තොත් කාම ලෝකේ, රූප ලෝකේ, අරූප ලෝකේ කියන තුන් ලෝකයට සිටි සංකේතයක් දුන්නොත් චක්කු සෝත ගාන ජීව කාය මන කියන ස්පර්ශ ආයතන හයේ ජීවත් වෙන එකටයි ලෝක කියලා කියන්නේ. ලෝකෝත්තරයි කියන එකට කෙටි වචනයක් දුන්නොත් මේ ස්පර්ශ ආයතන හය ගිනිගත් යකඩ වැටක් වගේ දකිනවා. ඒකින් හිත බැහැර කරගන්නවා. ඒකට හිත නැමෙන්නෙම නැතිකමයි ලෝකෝත්තර කියලා කියන්නේ. ඊට තියෙන දක්ෂකම කියන්නේ මේ ආයතන හයම පරිහරණය කරමින් ආයතන හයෙන් මිදලා ඉන්න එක. ඇස් දෙක වහගෙන එකම එකක්වත් පරිහරණය නොකරේ ඉන්න එක කාටවත් පුළුවන්. ඒත් එයාට බෑ මන ආයතනේ පරිහරණය නොකර ඉන්න. නමුත් මේ දර්ශනේ ඇහත් පරිහරණය කරනවා කන නාසය දිව ශරීරය නමුත් ඒෙන් වෙන් වෙලා. ඉතින් මේක ටිකක් ගැඹුරු දර්ශනයක්. ගැඹුර උනත් ප්‍රශ්නයක් නෑ මේ කියන දර්ශනය අරගෙන දෙනවා සතිපට්ඨානය. අපි හිතන තරම්ම සරල නෑ සතිපට්ඨානය. අපි හිතන තරම්ම ගැඹුර නෑ සතිපට්ඨානය. හරියටම කළොත් සතිපට්ඨානය වඩනවා කියන කාරණා විතරමයි කළ යුත්තේ නිවන් දකින්නවා කියන එක කළ දෙන එක යටයි වැඩක්. සතර සතිපට්ඨානයට අයිති වැඩක් සම්‍යක් ප්‍රධාන එර්ධිපාද ඉන්ද්‍රිය බල බොජ්ජංග ආර්ය අෂ්ටාංග මාර්ගය කියන දේවල් තමන්ට දක්වලා ඊට පමුණුවලා ඒක සාක්ෂාත් කරවල මග වඩවල නිවන සාක්ෂාත් කරලා දෙනවා කියන එක සතිපට්ඨානට අයිති වැඩක්. අපිට තියෙන්නේ කෙලස් තවන වැරැතු මන නුවණ යුක්තෝ සිහියකින් කය ගැන බලනවා කියන එක කරන්න. කය ගැන බැල බලි බැලිය යුත්තේ කයවල් හම්බ වෙන අම්මා කියලා මට සිහි වෙන තැන සතිපට්ඨාන වඩන හොඳ අවස්ථාවක්. අම්මා බලන්න යනවා කියන තැන සතිපට්ඨානෙ යෙදෙන්න තියෙන හොඳ අවස්ථාවක්. අම්මා හම්බ වෙනවා කියන තැන සතිපට්ඨාන කායගත සතිය ගෙනෙන හොඳ අවස්ථාවක්. අම්මා හම්බුලා ආව කියන තැනක සතිපට්ඨානෙ සිහියේ පතිත වෙන්න හොඳ අවස්ථාවක්. යාළුවෙක්ව සිහි කරනකොට යාළුවා කියන තැන පවතින රූපී ඇත්ත දකින සතිපට්ඨානෙ කායගෙන සිහිය පිහිටවන හොඳ අවස්ථාවක්. යාළුවා ගැන කතා කරන යාළුවා හම්බෙන්න යනවා කියනකොට සතිපට්ඨානෙ වඩන කාලේ යාළුවා හම්බ වෙනවා යාළුවෙක් එක්ක කතා කර කර ඉන්නේ කියන්ට සතිපට්ඨානෙ පිළිතන හොඳ අවස්ථාවක්. මේ නාවට පස්සේ එහෙම. තමන් ඉන්නවා කියන එක සිහිපත් වෙනකොට සතිපට්ඨානෙ වඩන්න තියෙන හොඳ කාරණාව. මම මෙහෙම ගියානේ කියලා තමන්ව අතීතයෙන් සිහිපත් වෙනකොට තමන්ගේ තමන් ගිය තමන්ගේ අතීත කයම සිහිපත් කරගන්න සතිපට්ඨාන හොඳ කාරණා. මම හෙට මෙහෙම යනවා කියනකොට හෙට යනමාව අරමුණු කරගෙන මෙනෙහි කරන්න සතිපට්ඨාන හොඳ කාලේ. ඒ නිසා හුරු වෙන්න ජීවිතයේ මේ අරමුණු එක්ක කායගත සතිය වඩන්න. එහෙම වුණොත් වැඩි දවසෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මහණෙනි අවුරුදු 7ක් පැත්තකින් තදව අවුරුදු 6ක් 6ක් පැත්තකින් තදව 5ක් 4ක් 3ක් 2ක් 1ක් ඒ පැත්තකින් තදව දවස් 7ක් මහණෙනි මේක කරන්නේ. අනාගාමී හෝ රහත් ඵලයට ඇස වෙනවා කියලා කිව්වනම් ඒ කියපේකේ හැම වුණා. ඒක තමයි. නමුත් ඒක ඒ විදිහට ඒ තැනදී නොකරන එකේ ප්‍රශ්නය. ඔබතුමාලාගේ මනසින්ම සිහිපත් කරලා බලන්න. අපි කායගත සතිය ප්‍රය ගණන් වඩන එකතන තින්දගෙන නමුත් ලෝකේ කයවල් හම්බ වෙන අරමුණු හම්බ වෙන තැන්වලදී අපි ප්‍රයෝජනට ගන්නේ නැත්නම් අවශ්‍ය දේ වෙලා නැහැ මෙන්න මේකයි මම කතා කරන දේ වෙනස මම කියන්නේ අපේ ජීවිතය කියන එක ගොඩනැගිලා තියෙන අරමුණු ටික එක සතිපට්ඨානය භාවනාව කරන්න කියලා. මේකට කාලයක් නෑ, වෙලාවක් නෑ, තැනක් නෑ, ඉරියව්වක් නෑ. මට අම්මව සිහිපත් වෙන්න කාලයක් නෑ, තැනක් නෑ. වෙලාවක් නැහැ ඉරියව්වක් නැහැ ඕනම ඉරියව්වකදී අම්මා සිහිපත් වෙන්න පුළුවන් ඕනම තැනකදී සිහිපත් වෙන්න පුළුවන් උදේ දවල්ට ඕනම කාලෙකදී මට අම්මා සිහිපත් වෙන්න පුළුවන් නේ ඒක සතිපට්ඨානේ වඩන්නත් මට මේ ඕනම කාලෙක කාලයක් වෙලාවක් තැනක් ඉරියව්වක් තියෙද ඒ නිසා මම ඔය අම්මා කියන මාතෘකාවෙන් ගත්තට ඒ වගේ හැම අරමුණක් ගැනම කයවල් හම්බ වෙලා පුද්ගලිය හම්බ වෙලා යම්තාක් සිතින් කියින් කිරින් අපිට කරලා ලෝකේ කනා ගන්න පුළුවන් හැම කයක් අරඹයාම රූපයක් අරඹයාම යතහ වූත ස්වභාවයෙන් කය ගැන බලන්න හුරු වෙන්නේ. ඔයගලන්ට මේ හැම තැනකම තියෙන ප්‍රතිජේ කියන එක දුරුයි. අපි අපේ මනස එක්ක පූසෙක් හරියට සෙල්ලම් කරන යාමක් නැත්නම් උගේ නැට් එක සෙල්ලම් කර කර ඉන්නවා වගේ අපි අපේ මනස එක්ක පුදුම විදිහට මේ සෙල්ලම් කර කර ඉන්නේ කියලා කියන්නේ. මනසින්ම ප්‍රතිපක්ෂ අරමුණු හදාගෙන අහවලා මෙහෙම කිව්වා මට මෙහෙම කිව්වා මම මෙහෙම කිව්වා අපි කියමු අනාත්ම කන බොන ආහාරෙන් හදුව අනාත්ම රූපයක් ඇත්ත ජීවිතෙට දෙන්නේ නැහැ. මම නම් කෙනා සිහිපත් කරගත්තේ. කෙනා මට මෙහෙම කිව්වා, කෙනා මෙහෙම කළා, මෙහෙම කිව්වා, මම යාට මෙහෙම කිව්වා කියලා හරියට එකම චිත්තපටියක එකම නළුවේ චරිත දෙකක් රඟපානවා වගේ හිතම තව කෙනෙක්වත් හදාගෙන තමොත් හදාගෙන දිට්ඨි චරිත හැම වෙලාවෙම තියෙනවා. මේ මෙන්න මේ කාරණාව ඕගලන්ට තේරෙයි. ඒක තේරුම් දවසටයි ඇත්තටම අපිට සම්මාදිට්ඨිය කියලා කියන්නේ. අපි තාම ලෝක කෙනෙක් කියපු දෙයකින් නම් ලෝක කෙනෙක් එක්ක දැනගෙන නම් තියෙන ලෝකෙ කෙනෙකුට දැනලා නම් ලෝකෙ කෙනෙක් එක්ක හොඳ කළා නම් ලෝකෙ කෙනෙක් එක්ක නරක කළා නම් ගනුදෙනු කළා නම් තියෙන තාම අපිට සම්මාදිට්ඨිය කියන එක ඇවිල්ලා නැහැ. සම්මාදිට්ඨිය આવහම ශුන්‍යතාවයක් බාහිර තියෙන අපි තනියමයි මේ ඔක්කොම රඟපාලා තියෙන්නේ කියන එක තේරෙන්නේ. ඒකෙන් ඔන්න ඔය වැරද්ද හසු වෙන්න නම් සතිපට්ඨානයට නිවැරදිව නොවන අරගෙන යනවා කියන එක තමයි මට කෙටියෙන් කියන්නේ. ඒ නාමයේ බලකීමයි. දැන් සද්දේන සද්දෙන් අපි තේරුම් ගත්ත දේ දැනගත්තා. සද්දෙන් සද්දෙන් සද්දේ ඇහෙනවා කියලා දැනගන්නවා. ඊට පස්සේ ඒකෙන් තේරෙන දේ තියෙනවා. ඒක මම මම තුලයි එන්නේ කියන එක නෙමෙයි. දැනගත්තට කමක් නැහැ. ඒත් ඉන්න මම ඊදර්ශනා කරා. හරි. ඒක උදාහරණයක්. මොකද කියලා හම්බෙන කයි විදර්ශනා කරන දෙතකට ප්‍රශ්නයක් නෑ. සමජීවිතනත් හොඳට දෙවිතුනේ කලපුණ ආහාරයෙන් නැතිව මේ දක්න කොටම මම කියලා අදහස දීපත් වෙනවා කියන එක මෙතක ඉඳගෙන ඉන්න මම හම්බ වෙන්නේ නැහැ. ඒක සද්ද විතරකද? සද්ද විතරක් තේරුමක් විතරක් තියෙනවා. මම කියන්නේ නෑ කොටා කියන්නේ. යක්ෂයන් සම්මත තේරුම් ගන්න කෙනෙක් ඉන්නවා කියන එක තමයි. තේරුම් ගන්න කෙනෙක් ඉන්නවද නැද්ද ඉන්නවනම් ඉන්න කෙනා කවුද නැතිනම් නැති ධර්මතාවය මොකද්ද කියන පොතුමාට පහදලා දෙයි කායගත සත්‍ය වඩන හැටි කියපිට තේරුම් ගන්න. ඒක ඉස්සරද නැහැ. එයාටයි දෙයක් තමයි වැරද්දක් කියනම අයින් කරන එක නිවැරද්ද ළඟා කරලා දෙන එක. පුද්ගලික සත්‍යයේ ඉන්නවා නම් ඉන්න පුද්ගලයා අයින් කරලා දෙන එකත් සත්‍ය පුද්ගලික නැතිනම් නැති ධර්මතාවේ සාක්ෂාත් කරලා දෙන එක මේ හැම දෙයක්ම වෙන මට්ටමට ඇවිල්ලාම ඔය ප්‍රශ්න විසඳලාමයි මේ ආශ්‍රයක් කියන්නේ මම කියන්නේ බොහෝ ගැඹුරු ප්‍රශ්න ලොකු දේවල් එක සත්‍යපත්තානේ වඩන හැටි විතරක් ඉගෙන ගන්න. එතකොට එයාට නුවණක් වේ සතිපට්ඨානේ දන්නා වූ දක්නා වූ නුවණක් වේද හේද පරිසම්පන්න කියන නුවණක් අද ඔගොල්ලන් හිතේ නම් හරි මේ ඔක්කොම දේවල් අපි අයින් කරන සතිපට්ඨාන නුවණ තමයි. සතිපට්ඨාන නුවණ කාගෙද කියලා ප්‍රශ්නයක් ඔයගොල්ලන්ට තියෙන ඒ ප්‍රශ්න දෙක දෙහලා දෙනවා සතිපට්ඨානය. එහෙනම් දැන් අපි ඒ නෝන පිටිනුනේ අපි දන්නවා දැන් අපි කෙනෙක් කියන විස්තර කෙනෙක් දැනගෙන තියෙනවා සාමයේ සකස් කරලා නැහැ හැබැයි අපි අපි කියන දන්නේ ඒකයි අපේ විස්තර අපිට ඒක අර කල්ලාන් සිද්ධ වෙන එකක් නෑ මොකද හොගෝට ආරම්භව වෙනවා කන්නාඩී සෙනෙක්තියක් නෑ කාර්යයට පස්සේ දෙන්නේ නෝන හම්බුනේ නැත්නම් යන්න කලින් එතන දැන් පිනකාවයක් තියෙන කියන නෝන තිබුණා. ඒ නිසා යන්න කලින් අරමුණක නුවණ තිබුණාම අරමුණ හම්බ වෙන වෙලාවේදී එතන තියෙන ගිය නිසාමයි හැදුනේ කියන කාරණාව දක්නොට ඒකට උපාදාන වෙලා ඉන්නේ. එතකොට පැත්තකට යනකොට මේක ඉතුරු නැති වුණා කියන උපාදාන නිරෝධ භව නිරෝධ කියන එක වෙනවා. උතුමාට අමල් මහත්ය බලන්න යන්න ඕනේ කියනකොටම යන්න කලින්ම නුවණ තිබුණොත් නෑ එතන තියෙන්නේ කනබුනාරෙන් ලොකු කොටස් ටිකක් දිහාම මාතුලාසොයි දෙන්නේ කියලා යන්න කලින්ම නුවණක් තිබුණොත් ඔබතුමාට හම්බ ඔබතුමීට හම්බ වෙන වෙලාවදී මේ අමල් කියලා අල්ලගෙන හිටියේ නෑ ඒ රූපයයි මාතුණාසයෙන් එක සම්පූර්ණම ඔය මට්ටම හැම කිසිමක්ම කාවුන් දැක්කටම ඉතුරු වෙන්නේ නැතුව දැන් ඉන්නේ අපිට කොච්චර දුවතාවම අපි මෙහෙම හිතුවට අවශ්‍ය කියලා කියන්නේ නෑ අපිට හිත නිතර කන බොන ආහාරෙ ඉස්ස කෙනෙක් කිව්වොත් හිත යකින් කියන නෑ වුණා තමල් දිනවන කියන හැඟීම තියෙනවා. ඒකයි මේක ජීවෙන්න ඕනේ කියන්නේ. යම් දවසක ඔය ඇත්ත තිබුණාම හම්බෙච්ච වෙලාදී ආ මේ අමල්නේ කියලා හිතයි කයයි දෙක හිත නැඹුරුලා තියෙන ගතිය නෑ. රූපේ හොඳට ලස්සන තමන් තුළමයි කියන තැනකින් ඒ හින්දා කන්නාඩි පවුඩර් ගන්නෑ වගේ මෙහෙට ඇත්ත කරගෙන මෙන්නේ අමල් කෙනෙක් එක්ක හිතින් කියින් කියින් කරන්නේ මම නෑ. එතකොට මොකද එතන කෙරෙන රූපේ ප්‍රකටයි වෙන මොකුත් එපා අස්පනා පිට වෙනන මට්ටමක් මේ කියන්නේ චේස්තික පුද්ගලයා නෙවෙයි ලෝම් නිය දත් හම් මාස් නහර ඇත මේ එකක්වත් මේ ඒ ටික මත පතිතලා තියෙන වර්ණ සටහනක් වගේ කෙනෙක් නෙමෙයි එහෙනම් මම්ම කෙනා සිහි කරගෙන කෙනෙක් ඉඳ කතා කරනවා කියලා අදහසින් මම මංගේ හිතත් එක්කම මේ හිත හිතා කිය කියන්නේ දෙන්නේ කියලා තේරෙනවා ඊට පස්සේ එතන මේ රූපේ දකින්නොත් මේ කෙනෙක් ප්‍රවා මේ ධනයන් කිනුනාවනේ ධනයන් ත්‍යාවනේ කියලා එතන හිතාගෙන හිතින් කියින් කරනවා ඇති නේද කියලා දෙපැත්තම තියෙනවා ඇත්තටම වෙලා තියෙන්නේ මේ රූපේ දකිනකොට මෙතර කුණු කොටස් ටික නොදන්නා කම නිසා ආමේ හාමුදුරුවෝ කියන අදහස දීපක් කරගන්න. ඊට පස්සේ මෙතන තියෙන කුණු කොටස් ටිකයි චිත්තය නොදන්න නිසා මේ ධර්මන්තරෝන් ලාවණ්‍ය දෙකක දීපක් කරගන්න. දැන් අවිද්‍යාව ඇතුලේ මත ධම්මතරෝහත් වෙනකොට මෙහෙත් හාමුදුරුවොත් වෙනකොට දැන් හාමුදුරුවෝ කතා කරනවා මෙයාට කතා කරනවා කියන කාරණාවක් ලෝකෙට එනවා. ඒක යථාර්ථයෙන් අපි මනසේ මනසට ගවිස්සන්නේ. කටුදු කියන මාතෘකාව ඔන්න ඒකයි යන්න කලම ඒ කියන්නේ මෙතන ඉඳන් ඒක අවිද්‍යාව යක්තිව අපේ සීරාග නිරෝධ සංඛාර නිරෝධ කරගෙන අවිද්‍යාව ප්‍රේතයක් කරනවා. ඔබතුමියට රූප ධාතුව හොද්දටම පැහැදිලි නම් කන බොන ආහාරයෙන් හදන කෙසළු මේකත් ටික කෙනෙක් නෙවෙයිමයි කියන එක පැහැදිලිම කෙනෙක් නමත්තමද. ඉතින් ඇස් ඉදිරියට ආවත් කොහොමද කිසිවක් කිව්වක් කළත් මේ කෙනා කියනක තමන්මයි හිතාගෙනයි හිතන්නේ කියන්නේ කරන්නේ කියනක තේරෙනවා මොකද මම හිතුවට කිව්වට කළාට ඒ රූපේ කෙනා වෙන්නේ නෑමනේ කියන එකක් තියෙනවා එතකොට එදාට කෙනා කියන අමල් කියන අදහසින් මෙහෙට නැමෙන්නේ නෑ ඒකයි උපාදාන වශයෙන් කිසිවක් කරගෙන නෑ රැකෙකින් ලෝකේ උපාදී. උපාදාන වශයෙන් නොගෙන ආශ්‍රමයේ මනස නිදිලා කියලා තුන මනස නිදිලා කියන්නේ Taman තුලම හිතගෙන අරමුණු මතපත් වෙන්නේ නැහැ. එතකොට කියන දේ මොකද්ද? උපාදාන නිරෝධ භව නිරෝධ කියලා. දැන් පැත්තකට ගියාම කන්නාදී ගහකට යන ඡායාවක් තියෙනවා වගේ. දැන් ඕ දර්ශනේ ඉතුරු නැතුම නැති එක්ක බව ප්‍රකටයි. ආ ඉතුරු වෙන්නේ නැහැ. කන්නාඩියේ ජපිතාය විතුරු නොවුනේ පෙනෙන වෙලාවේදී කන්නාඩියට නොනැමී පැවතුණු නිසා. පෙනෙන දිනාවේදී කන්නාඩියට නොනැමුනේ බලන්ද යන්න කලින් ඒක දැනුණා. යම් දවසකදී පෙනෙන අරමුණේ ඊට නොනැමී නොනැමී පවතිනද පෙනෙන අරමුණ උපදින්න කලින් මේ අරමුණ ගැන බලන්න ඕන තියෙනවා. ඒ නුවණයි මේ සතිපට්ඨාන අපහුරු කරන්නේ. පෙනෙන්න කලින් මේ නුවණ තිබුණ තමයි පෙනෙන වෙලාවේදී නොඇලී ඉන්නවා කියන එක නොබැදී ඉන්නවා කියන උපදවවති නොගෙනින්නවා කියන එකයි. එහෙම හිතියොත් තමයි දැක්කපු දේ දැකීම පස්සේ නිරුද්ධයි කියන එක දැක්කපු දේ දැකීම පස්සේ ඇති බවට ඉතුරු වෙනවා කියන එක නැති වෙනවා. භව නිරෝධය. ඉතුරු නොවුණු දෙයක් අපෝ හොයාගෙන යන්න බැහැ. යනවා නම් සිහියෙන්ම යනවා මිසක ගියාම ඉපදෙයි කියන සිහියෙන් මිසක යන්න බෑ. එතකොට කෙලෙසේ. ප්‍රතිසන්දි කියන්නේ ඉඩ නැහැ. අද තියෙන හිඳයි අතිහේ යන්න පුළුවන්. උපද්දවාගෙන යනවා කියන දැන් නැති දෙයක් Tamanට එහෙම දෙයක් නෑ. නමුත් ගියාම අපි කියන ඉන්දගාමත ගිහාම ඡායාව හැදිලා පෙනේ කියන දැනකින් යනකොට නුවණින්මයි තමයි. නමුත් ඡායාව තිබුණොත්ම තියෙන කෙනාට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හෝ තරහෙන් යන්න පුළුවන්. පිටංගත හතෙක් ගත්තොත් තවත් දැකපු අනිත්‍යතාවට බලලා හරි තව සතෙක් හරි දැක්කොත් නැහැ කෙනාට කැමැත්තෙන් යාව සිහි කර කර ලිගලවට යන්න පුළුවන්. එයා ඉන්න කෙනා බලන්න යනවා කියලා කැමැත්ත ඇති කරගෙන ගියත් ඒ එයාට හම්බුනේ ඒ ගුණ හින්දාම හැදිලා. ඉන්න කෙනාට හපන්න ඕනේ කියලා තරහෙන් ගියත් හේද ගියාට පස්සමයි හැදිලා පෙනෙන්නේ. නමුත් යන්න හේතු වෙලා තිබුණා යන්න කලම එතන හිටපු නිසා හැදිලා පේන්නක පේන්නේ නැහැ අපිට භවයේ කියන එක සකස් වෙලා තියෙන නිසා යන්න කලම බලන්න කලම බලන්න ඕන කෙනා යන්න ඕන තැන හැදිලා තියෙන නිසා බලන කොටත් යන කොටත් තිබුණු දේ හම්බ වෙන පුදුමයක් නෙමෙයි හම්බ වෙනකොට තියෙන දේ හම්බ වෙනවා කියන එකම උපාදානය. අල්ලගෙන තියෙන දේ බලන්න ගියොත් තියෙන දේ තේනවා කියන එක පුදුම නැහැ. තියෙන දේ තේවුනොත් තේවුන දේ තියෙනවා කියන එක පුදුම නැහැ. යම් කිසි කෙනෙකුට බලන්න කලිනුත් නොතිබුණා නම් හම්බ වෙන්නේ ඒක නොතිබිච්ච දෙයක්. නොතිබිච්ච දෙයක් හම්බ වෙනකොට අහකට එනකොට නැති වෙනවා ඉතුරු නැතුව. මේක වෙන්නේ හිතලා කරන එකක් නෙමෙයි. සිලස්තික අධ්‍යයනය නිර්නෝම සිද්ධියේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන යම් කිසි සමුදේ ධම්ම සම්බන්ධන සෝධම්ම කියන එක මට හිතන අපේ වෙන දේ කරන තිබුණාට නුතුනට නැතිනකම හිත හිතයින සිද්ධියක් නෙමෙයි කියන්නේ. මනස තුල විද්‍යමාන වෙන සිද්ධියක් වෙනවා. එතෙන්ට එන්න තමයි ඒ දර්ශනෙ එන්න තමයි සතිපට්ඨාන දෝකරන්නේ. ඇත්තටම විදර්ශනා කරනකොට හැම වෙලාවෙම විදර්ශනා කරන්නේ හැම වෙලාවෙම භවය. භවය කියලා කියන්නේ අපිට හිතට සිහි වෙනකොට සිහි වෙන දේ හෝ කෙනෙක් බාහිර ඉන්නවා කියලා පින්නතම කියනවානේ. එතෙන්ටයි විදර්ශනා කියන්නේ අරගෙන යන්නේ. සිහි වෙන අරමුණේ නෙමෙයි. දැන් උද්මාන කාන්ති කියලා කිව්ව උනොත් ඔය හිතේ සිතුවිල්ලක් විතරකේ සංඥාව ගෙවුම්කු හිතන්නේ නැහැ. සංඝ අනාගතයට යනවා. අද මම හිතලා බාහිර කෙනෙක් ඉඳලා ඉන්නවා කියලා එනවනේ බලන්න කියලා ගියාම එතන කනබුන ආහාරයෙන් හැදුණු දෙතුන් දස ආදී කුණ කොටස් ටිකක් තියෙනවා පිළිති මේ හැදේ දකින්නකොටම මේ කාන්තිකේ ආදහස මත සිහි වෙන්නේ ඒ කියන්නේ පුද්ගලයේ ගැන තමයි හිතන්නේ අනාත්මෝ මහ භූත සහ උපාදාය රූප ටිකක් ඇතුළේ විතර එනමුට තමන් හිතනව නේද එහෙම නැත්නම් සම්බන්ධ සංඥාව ඒකට බහලා කාන්තිකයේ තියෙන දෙතුන් නේද ඒව බලන්නේ නැහැ ඒක නෑ එහෙනම් අතීතයේ මම හිතාගෙන ඉන්න විදිහ කෙනෙක් බාහිරින් ඉඳලා නෑ අතීතයේ තිබිලා තියෙන මේ ඇත්තනේ මහ භූත සහ උපාදාය රූපය සිල්ලෙකට යනකොට මාතුල ආශ්‍රය ඉඳලා නේද තියෙන්නේ කියලා ඒක ආරම්භක දෙකට යනවා ඔච්චරයි අවිඥානික අචේතනික වස්තුවක් හම්බ වුණොත් මහ භූත තියෙන තැනට පිහිටි වර්ණ සටහන චිත්‍රය දැක්ක ඉදිරිපිට යනකොට අදාපේ වෙනවා දැන් කොළඹ නගර කියලා ඔබතුමා සිහි කරන්න හදනකොට ඔබතුමා ඉතාලි දින කොළඹ නගරයක් කියන්නේ නැහැ තියෙන මහ භූත ටික පිළිදැනක පිළිදි වර්ණ සටහන. දකිනකොටම මේ කොළඹ කියන අදහස එනවා මේ. හැම දෙයක්ම හැම. එතකොට එකක් බලන්නේ තමන්ට තේරෙන්නේ නැත්තම් හොඳයි මගේ හිතේ තියෙන නගරයේ විත්තිය කන්දර තිබුණත් මට එන්නේ මේ අවල් නගර කොළඹ කියලා. එතකොට මම විත්තිය දිහා කොළඹ කියලා බැලුවා කියන්නේ නැහැ. ඒක ඒ විදිහට එහෙම බලනවා. අවිඥානික වස්තු බලනකොට මහ භූත සතර මහා ධාතු කියන දැක්ක පිළිතුරු වර්ණ සටහන ඇතුළේ විදිහට වෙනකොට. ඒකෙන් මහ භූත සහ උපාදාන. වර්ණ සටහන දැක්කම තමන් තුළ ආශ්‍රයදීනවා. අවිඥානික ආරම්භණයේදී මහ භූත හෝ කුණු කොටස් වශයෙන් බලලා ඒ බඳු දෙනක පිළිතුරු වර්ණ සටහන දැක්කම තමන් තුළ ආශ්‍රයදීනවා. කියලා සිදුවෙන හැම අරමුණකම දෙපැත්ත. ඊට පස්සේ තමන් කියන අදහසෙත් එහෙමයි. මහ භූත සහ කුණු කොටස් ටික පිළිදැනක මම කියන හැඟීම ඇති වෙනවා කියන එක දකින්නේ. එතකොට මම කියන දස්සේ මේ ගොඩක් පිටව නැඹුරු වෙන එක සුදුසු නෑ නේද කියලා බලන්න. ඒකම තේරෙනවා නම් තමන්වත් පිටිය ගැලව බලනවා.